වම් පාදයේ තබන විට වම වශයෙන්ද දකුණු පාදයේ තබන විට දකුණ වශයෙන්ද මට සිහි කළ හැකිය. පයේ බුරුල් ගතිය සහ පොළවේ තද ගතිය වැටහේ. විටින් විට මූලික කමටහනට පිටින් වෙනත් අරමුණු කරා සිත දුවන දුවනු මට දැනේ. එහෙත් විගසින් සිත අරමුණ කරා යොමු වේ. මෙසේ වම දකුණු වශයෙන් පමණක් මෙනෙහි කිරීම සෑහේද? පය තබනවා, ඔසවනවා, ගෙන යනවා ආදී වශයෙන් මෙනෙහි කිරීමට සක්මන් භාවනාව කොතෙක් දුරට කුමන අවස්ථාව දක්වා යා යුතුද? නොයසේනම් එපමණක්ම සෑහේද? කරුණාකර පහදා දෙනමින් ගෞරවයෙන් අයද සිටිමි. තෙරුවන් සරණයි. ඔය ඇත්තටම මේ මේකේ අර ශ්‍රේණියට වලට වගේ දැන් අපි සාමාන්‍යයෙන් ඉස්කෝලේ 1 2 3 කියලා ශ්‍රේණි තියෙනවා. ඉතින් අපි හිතනවා පළවෙනි ශ්‍රේණියෙන් දෙවෙනි ශ්‍රේණියට ගියාම ඒක උසස් වීමක් ඊළඟට දෙවෙනි ශ්‍රේණියෙන් තුන්වෙනි ශ්‍රේණියට ගියාම ඒක උසස් වීමක් කියලා අපි සාමාන්‍යයෙන් වර්ග කරනවා. නමුත් සක්මන් භාවනාවේදී මේ වම දකුණ කියන පියවරේ ඊළඟට ඔසවනවා තබනවා කියන පියවර ඊළඟට ඔසවනවා ගෙනියනවා තබනවා කියන මේ පියවරවල් තුන අතර මේ වගේ අර උසස් පහත් බෙහෙදයක් ඇත්තටම නැහැ. මේක ඒ කියන්නේ එක එක හිතේ ස්වરૂපය අනුව ඒ අවස්ථානුකූලව අපි භාවිතා කරනවා. දැන් උදාහරණයක් විදිහට අපිට හිත හිතේ හුඟාක්ම විතර්ක බහුල නම් හිත හුඟා එහෙම එහෙ දුවනවා නම් අපිට ටිකක් හිතට ලොකු වැඩක් දෙන්න සිද්ධ වෙනවා. ඒකට අර වම දකුණ කියන එක සරල වැඩි බවක් තියෙනවා. මොකද මේ වම කියලා වම් කකුල ස්පර්ශ වෙනකොට වම කියලා හිතින් සටහන් යොදලා ඊළඟට දකුණ කියලා තබනවා සටහනක් යොදනීම ඒ සටහන් දෙක අතර ලොකු කාල පරාසයක් තියෙනවා. ඒ ලොකු කාලපරාසය ඇතුළතදී හිත හුඟා පිට යන්න හැකියාව තියෙනවා. ඉතින් අපි මොකද කරන්නේ? ඔසවනවා, ගෙනියනවා, තබනවා කියන කොටස් තුනකට කඩනවා මේ වම කියන එක. ඒතකොට දැන් හිතට ලොකු වැඩක් තියෙනවා. යාට කාර්යයන් තුනක් තියෙනවා කරන්න. මොකද ඔසවන කොටසේදී හරියට ඒක ගැන නිරීක්ෂණය කරේ නැත්නම් ඒක මගහැරෙනවා. ඊට ආයි ඉස්සරහට ගෙන යන කොටසදී ඒක නිරීක්ෂණය කරේ නැත්නම් ඒ කොටස මග හැරෙනවා. ඊට තබනවා කියන කොටසදී නිරීක්ෂණය කරේ නැත්නම් ඒ කොටස මග හැරෙනවා. දැන් අර වම දකුණු තරම් සරල නැහැ. හින්ද ඒ හින්ද හිතට ටිකක් අමාරුයි. දැන් ඔන්න හිත තව ඕක ටිකක් ගැඹුරට නිමග්ද වෙන්න පටන් ගන්නවා. හැබැයි දැන් කෙනෙක් හොඳට පුරුදුනාට පස්සේ මේ මෙනෙහි කිරීම ඒ පුරුදු වෙච්ච කෙනාටම තේරෙනවා මේක ටිකක් බරක් කියලා. අන්න ඒ අවස්ථාවේදී මේ මෙනෙහි කිරීම සම්පූර්ණයෙන්ම නතහරින්න පවා සිද්ධ වෙනවා. ඒ අවස්ථාවේ සමාහයට ආපස්සට ගන්නත් සිද්ධ වෙයි. සමාලාට මේ අපි අර වගේ ටිකක් ප්‍රයත්නයකින් පටන් ගත්ත එක ඊට වඩා බොහොම සරල මට්ටමකට පටන් මේ ආපහු අරගෙන නිදැල්ලේ වෙන්න සිද්ධ වෙන ස්වરૂපයක් අනායාසයෙන් සිද්ධ වෙන ස්වરૂපයකට යන්න වෙනවා. ඒ අනායාසයෙන් සිද්ධ වෙන වෙලාවේදී තමයි ඇත්තරම නියමම භාවනාවක් සිද්ධ වෙනවා කියලා කියන්න පුළුවන්. නියමම ඒ කියන්නේ අනායාසයෙන් සිද්ධ වෙන කාය මේ කයේ සිද්ධ වෙන ක්‍රියාවලියක් තියෙනවා. අපි ඒ ක්‍රියාවලිය බොහොම මධ්‍යස්තව පැත්තකින් ඉඳලා නිරීක්ෂණය කරනවා. ඒ නිරීක්ෂණය කරද්දිත් අපේ පාදයන් හොඳට පොළවේ ස්පර්ශ වෙන හැටි, පාදයන් ඔසවද්දී පාදයට දැනෙන සැහැල්ලු බවක්, එහෙම නැත්නම් බරගතියක්, එහෙම නැත්නම් මේ හන්දිවලදී දැනෙන යම්කිසි වේදනා ස්වરૂපයන් ඊළඟට එහාට තල්ලු වෙගෙන යනකොට ඒ තල්ලු වෙන ස්වરૂපය. ඉතින් මේ වගේ අර ඔය ටික හොඳට නිරීක්ෂණය කරගන්න අමාරුයි හුඟක් අපේ හිතේ විතර්ක කළා අර විදිහට ඔසවනවා ගෙනියනවා තබනවා කියලා වගේ කරන්න ගියොත් අර නිරීක්ෂණ වලට බාධා වෙනවා. අර නිරීක්ෂණ වලට යෑම තමයි මේකේ ඇත්තටම මේ අ මොකක්ද ඒකට කියන්නේ? ඒ නිරීක්ෂණ හොඳින් මධ්‍යස්තව සතිමත්ව හරියටම එතනට හිත යොමු කළා කිරීම තමයි අපේ අභිප්‍රාය වෙන්න ඕනේ. අපේ ඉලක්කය වෙන්න ඕනේ. ඒ ඉලක්කයට හිත එක්තරා අන්දමකින් සුසර කිරීමක්. එක්තරා අන්දමකින් ගාන්ට හරිගස්සලා ගැනීමක් තමයි අර මුලින් අපි කරන මෙනෙහි කිරීම වලින් කරන්නේ. වම දකුණ වශයෙන් වේවා, ඔසවනවා තබනවා වශයෙන් වේවා, ඔසවනවා ගෙනිනවා තබනවා වශයෙන් වේවා. ඉතින් තමන් බලන්න තමන් වම දකුණ කියලා යන ක්‍රමේදී හිත පිට යන්නේ නැත්තම් හොඳට හිත තැම්පත් වෙනවා නම් ඊළඟට ඒ වම දකුණ කියන එක පවා මගහැරලා හොඳට අර පාදවල ස්පර්ශ වෙන හැටි පාදවල ඔසවද්දි චලනය වෙද්දි ඒ සිද්ධ වෙන සංවේදනාවන් ඒවා නිරීක්ෂණය කරගන්න පුළුවන් නම් අපිට අර වම දකුණ වෙනුවට වෙනත් ඔසවනවා ගෙනියනවා තබනවා කියන එකට යන්න ඕමනාවක් නැහැ. ඒ අනුව තමයි අපි තීරණයක් ගන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසරයි. මම භාවනාව භාවනාවේ යෙදෙන්නේ පළමුව සීලයක පිළිපිටලා පළමුවෙන්ම බුදුගුණ භාවනාව, මෛත්‍රී භාවනාව, පිළිකුල් භාවනාව, අට්ටි සංඥාව පළමුවෙන්ම සුළු වේලාවක් භාවනා මනසිකාර කර ඊට පසු ආනාපාන සති භාවනාව වඩනවා. පළමුවෙන්ම හුස්ම රැල්ල වදින තැන මෙනෙහි කරන්නට පසුව හුස්ම රැල්ල මුලැමැදාග දැනගන්න හැකිය. එක හුස්මක් වගේ වෙන් වෙන්ව වැටෙනවා හුස්ම රැලි සියුම් වෙලා දැනෙනවා ඊට පසුව නොදැනීම පවතිනවා ආය දැනෙන්න පටන් ගන්නවා ඊට පසුව ඉදිරිය පැහැදිලිව පේනෙන්න පටන් ගන්නවා ඒවත් අනිත්‍ය වශයෙන් දකිනවා ආනාපාන සතියට සිහිය පිහිටා ඉදිරියට ගත යුතු පියවර පැහැදිලි කර දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. හොඳයි දැන් අපි අර මූල කර්මස්ථානයේ දැන් ආනාපාන සතිය බව පැහැදිලි හැබැයි ඊට කලින් අපි දැන් මෛත්‍රී වඩනවා, අසුබ වඩනවා, මරණානුස්සති වඩනවා, බුද්ධානුස්සති වඩනවා. ඔය අර සාමාන්‍ය පුරිවිලට සතර කමටහන් වඩනවා. වරදක් නැහැ. අපි මං හිතනවා මේ කියන්නේ වැඩි වෙලාවක් මූල කමටහනකට ගත කරනවා ඇති කියලා මම හිතනවා. මොකද අපි අර අපේ හිතේ ස්වરૂපය අනුව තමයි අර සතර කමටහන් භාවිතා කරන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට කියනවා නම් අපි හොඳට හිත ශාන්ත වෙලා තැම්පත් වෙලා තියෙන වෙලාවක අපිට මේ හතරම නැතත් කමක් නැහැ. මොකද ඒ වෙලාවේදී හිතේ තැම්පත් බතියක් තියෙනවා. සංසිඳිච්ච ස්වરૂපයක් තියෙනවා. අන්නේ සංසිඳිච්ච ස්වરૂපය අපිට කෙලින්ම ආනාපාන සතියට යොදා ගන්න පුළුවන්. හැබැයි තවත් වෙලාවක හිත හුඟාක් නොසන්සුන් යම්සි කෙනෙක් එක්ක ඇතිවෙච්ච යම් බහිම්බස් වීමක් මතක් වෙනවා. gedara ඇතිවෙච්ච යම්සේ අකටයුත්තක් ගැන හිතට ද්වේෂසිතුවිලි මතක් වෙනවා. ඒ වගේ විවිධාකාර විදිහ අපේ හිතමු ද්වේෂය ඇවිස්සලා තිනවා. අන්න ඒ වගේ වෙලාවකදී අපි එකපාරටම ආනාපාන සතියට දාන්න නැතුව ටිකක් වෙලා මෛත්‍රී භාවනාව වගේ දෙයක් කළා. බුදුගුණ භාවනාවක් වගේ කළා. හිතේ අර සාමාන්‍ය කියන සම්පහන්සනය කරනවා කියලා. හිත නිකන් සතුටු කළා, තැම්පත් කළා. මේ හරිනිකාර බබාව නලවලා ගත්තා වගේ බොහොම නිකන් අඬන එක්කෙනා දැන් තැම්පත් කරලා ගත්තා. අන්න ඒ වගේ ස්වරූපයක් මේ සතර කමටහනින් කරන්නේ. ඒක ඒ නිසා මේ හැම පර්යංකයක් ගානෙම මේ හතරම කලීම අනිවාර්යයි කියලා නීතියක් නැහැ. අපේ හිතේ ස්වરૂපය අනුව අපි මේ අදාළ එක තෝරාගැනීමේ වරදක් නැහැ. හොඳට හිත තැම්පත් වෙලා තියෙනවා නම් කෙලින්ම ඍජුවම ආනාපාන සතියට ගියත් වරදක් නැහැ. ආනාපාන සතියට හොඳට ගියාට පස්සේ දැන් මේක කියන විදිහට ආනාපාන සතිය හොඳට හිත පිහිටවනවා ඊළඟට හුස්ම රැල්ල يعني ආස්වාස ප්‍රස්වාස නොදැනී යනවා වගේ ස්වරූපයක් මේක කියවෙනවා කාගෙද දන්නේ ප්‍රශ්නේ නේද ඔව් දැන් ඒ කියන්නේ ආනාපාන සතිය හොඳට හුස්ම ඒ කියන්නේ හුස්ම රැල්ලේ සිහිය දිගට පවත්වන්න පුළුවන් කොච්චර කාලයක් විතර භාවනා කරනවද පැයක් විතර කරනවා එතකොට ඒ කියන්නේ දවසට පැයක් වගේ හැමදාම කරනවා ආ එතකොට මොකද කරනවා. එතකොට මුලින් හොඳට කියන්නේ මෙනෙහි කිරීමක් කරනවද නැත්නම් බලන් ඉන්න පුළුවන්ද? මෙනෙහි කිරීමක් අවශ්‍ය නැහැ. මෙනෙහි කිරීමක් නොකරම දැන් හිත පිට යන්නේ නැතුව ආස්වාද ප්‍රසආස ක්‍රියාවලියේ හිත පවත්වන්න පුළුවන්. කියන්නේ සිතුවිලි එනවද හිතට ඒ වෙලාවේදී? හිත පිටවන්න පුළුවන්. හොඳයි. එතකොට දැන් ආස්වාසය පටන් ගන්නකොට සාමාන්‍යයෙන් අපිට මුලින්ම අහුවෙන්නේ ගොරෝසු ගොරෝසු ප්‍රදේශයක්. ප්‍රස්වාසයේත් ගොරෝසු ප්‍රදේශයක් අහුවෙන්නේ. දැන් මේකේ උත්සාහ කළා තියනවාද මේ අපිට මුලින් අහු නොවෙච්ච බොහොම සියුම් හරිය අල්ලගන්න උත්සාහ කළා තියනවාද? එතකොට එහෙම උත්සාහ කරාම අර අපි සාමාන්‍යයෙන් කියන්නේ මුලුල්ලම දකින්නවා කියලා. මේ මුළු ආස්වාසයේ මුල මුල කොටස බොහොම සියුම්ම පටන් මුකුත්ම නොදැනී ඉඳලා ඔන්න සියුම්ම පටන් දැනෙන්න පටන් ගන්නවා. ඔන්න ආරම්භය කියලා අපි කියනවා. අන්නේ මේ ඒ මුල් හරිය අපි දැනුවත් වෙනවා. දැන් නිකන් හරියට නිකන් ඇහැ පිට ඇහැක් තියන් ඉන්නවා වගේ හොඳට බලාගෙන ඉන්නවා. ඊට ඔන්න ටිකක් ගොරෝසුර දැනෙන්න ගන්නවා. ඔන්න අපි මැද හරිය වගේ තව තේරෙනවා. ඔන්න නැවතත් ඒක ආයෙසියුම් වෙලා නොදැනී යනවා. ඔකේ මුළු ක්‍රියාවලියේ හිත පවත්වන්නත් පුළුවන්. හරිනේ. ඔය හුස්ම රැලි කීයක් විතර එක දිගට පවත්වන්න පුළුවන්ද? ඔව්. ඒ කියන්නේ මුලින් ආස්වාද ප්‍රසආස වෙන් කරගන්න පුළුවන්. පස්සේ වෙනස තේරෙන මට්ටමට යනවා. හා හොඳයි. එතකොට ඒ වෙලාවට මොකද දැනෙන්නේ? ඒ කියන්නේ නොදැනී ගියාම මොකද්ද තේරෙන්නේ? ආ හොඳයි. ඔහම කරගෙන යන්න කරගෙන යනකොට කියන්නේ ඒවි මේ ඒ කියන්නේ ආයි ගොරෝසු නොවි බොහොම සියුම්මම තියෙනවා. සෑහෙන කාලයක් අල්ල හිටිනවා ඒ ගතිය. එතකොට හුඟක් වෙලාවට වෙන ප්‍රශ්නයක් තමයි අපි නින්දට වැටෙනවා. ඔව් නින්දට වැටුනොත් ඔන්න පරාදයි. ඒ නිසා නින්දට වැටෙන නොදී අපි උත්සාහත් වෙන්න ඕනේ මේ බොහොම සියුම් වෙලා දැන් මේ කෙලෙස් සෑහෙන යටපත් වෙලා සංසිඳිලා හිත ඒකාග්‍ර වෙලා තියෙන අවස්ථාවේ එක්තරා අන්දමකින් ඒකාකාරී බවක් තියෙන්නේ. ඔය ඒකාකාරී ස්වરૂපේ අපි හිත පවත්වන්න පුරුදු කරන්න ඕනේ. දිගටම. වැඩි වෙලාවක්. අපිටම පැය අපිට මුලින් ඔන්න පැය කාලක් නම් පුළුවන් වුණේ ඊළඟට ඔන්න විනාඩි 20ක් විතර කරනවා. ඊළඟට විනාඩි 30ක් විතර කරනවා. කියලා හොඳට අර ඒ தত্ত্বය පදම් කරගන්න ඕනේ. පැහැදිලි බවක් එන්න ඕනේ අන්න හරිය. පැහැදිලි බවක් එනවා හැබැයි තාම මේ මොකද? නැහැ ඒකේ කමක් නැහැ. අපිට ඒ කියන්නේ 100%ක් ඔක ගන්න මේ උත්සාහ කරන්න ගියොත් ටිකක් ආයේ මේ උද්දච්ච කුකුචට යනවා. ඒ කියන්නේ හිතේ විසිරෙන්න පටන් ගන්නවා. අපි එහෙම නෙමෙයි හැබැයි හිත හැප්පෙන්නේ නැතුව දැන් රූලේ අරගෙන යන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා. නිකන් හරියට අර බොරළු පාරක ගිහිල්ලා කාපට් පාරකට දැම්මා වගේ. හොඳට Tamanට තේරෙනවා නිකන් මුලින් එයා හැලහැප්පිලි වගේත් එක්ක ගියේ. දැන් ගාන නිකන් බොහොම සියුම් පාරක යනවා වගේ තේරෙන්න ගන්නවා. දැන් ගානට හුස්ම රැල්ලක් ගානේ ඔන්න මෙනෙහි වෙනවා. මෙනෙහි වෙනවා කියන්නේ හොඳට තේරෙනවා. හිතේ මුකුත් නැහැ. හිතට සතුට හතුරු බවක් සැහැල්ලුවක් දැනෙනවා. ඒ ටික අත්දැකලා තියෙනවා. හොඳයි. එතකොට ඔහොම අත්දැක්කනම් ඔය කාලේ හොඳට පදන් වුණාට පස්සේ තව තව හොඳට අර දැන් අපි මේ මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේනේ අපේ දැන් සතිය පිහිටලා තියෙන්නේ. දැන් ওই හරිය හොඳට දැන් ස්ථිර වෙලා තියෙන්නේ. දැන් ඕක පවත්වන්න පුළුවන් වුණාට පස්සේ බලන්න කයේ වෙන වෙන තැන්වල අපි තුමු වේදනාවන් දැනෙනවා. ඒ වගේ තැන් ඒ තැන්වලට මේ හදාගත්ත සමාධි ශක්තිය විසිරෝ ගන්න නැතුව යොදන්න පුළුවන්ද බලන්න. ඒ තැනට. ඔව් වේදනාවකට ප්‍රශ්නයක් නැහැ. අපි දුමු කයේ දැන් අපි දුමු අත් දෙක ස්පර්ශලා තියෙන තැනක් තියෙනවා. ඒතර යම්සි රස්නේ ගතියක් දැනෙනවා. ඊළඟට ඇඟේ බර ගතියක් දැනෙනවා. නිකන් කොහේ හරි නිකන් කම්පණය වෙන, චංචන වෙන, චංචල වෙන ස්වභාවයක් දැනෙනවා. කූඹි දුවනවා වගේ දැනෙනවා. අන්න ඒ වගේ තැන් තැන් වලට පොඩ්ඩක් අර හිත විසිරෝ ගන්න නැතුව සතිය කඩා ගන්න නැතුව අර හදාගත්ත ආයුධයම මෙතෙන්ට ගෙනල්ලා තියාගෙන ඉන්නවා දැන් බලන්න. කියන එක තේරෙනව නේද? අර හදාගත්ත ශක්තියම ගෙනියන්න ඕනේ. අපි විසරව ගත්තොත් තාම පුරුදු වෙලාමදි. හදාගත්ත දැන් මේ මේ ආයුධේ ඒ මුවහතෙන්ම ගෙනහිලා අතන ගිහිලා නිරීක්ෂණය කරනවා. ඔන්න එතන අපි යමක් නිරීක්ෂණය කරා ඒක අවසන් වුණා. ඔන්න අපි හිතුව වෙන තැනක් දැන් මොකක් හරි දෙයක් තේරෙනවා අපිට. දඟලන ස්වභාවයක්, සිර වෙන ස්වභාවයක් තේරෙනවා. ඔන්න එතන හොඳට ගිහිලා බලන් ඉන්නවා. ඒ විදිහට මුළු කය පුරාම අර හදාගත්ත ශක්තිය විහිදවන්න. එහෙම නැත්නම් ඒකම අරගෙන අරගෙන යනවා අරමුණ දැන් මාරු වෙනවා. අරමුණ මාරු වෙනවා හැබැයි අකණ්ඩ සතියක් තියෙනවා. දැන් අපි මෙතෙක් කල් කරේ ආනාපාන සතිය කියන තනි අරමුණේ හිටියේ. දැන් ඒ තනි අරමුණේ තමයි සතිය පිහිටෙව්වේ. දැන් ඊළඟට ඒ හදාගත්ත සතියම අරමුණ මාරු වෙද්දී සතිය කඩා ගන්න නැතුව ගෙනියනවා බලනවා කය පුරාම. ඔකට උත්සාහත් වෙන්න. ඔතෙන්ට එන්න නම් අර මුලින් හොඳට ශක්තිමත් කරගෙන ඉන්න ඕනේ. නිකන් බාලෙට බාල බඩුවක් විදිහට ඕක ගෙනියන්න බෑ. ඒ කියන්නේ බාගෙට මොහහත් කරගෙන යන්න බෑ. හොඳට මොහහත් වෙලා ශක්තිමත් වුණාට පස්සේ ඔන්න වටේම ගෙනියන්න පුළුවන්. ඒක තමයි කරන්න තියෙන්නේ. හොඳයි. කරු පූජනීය ස්වාමින් වහන්ස මම ආනාපාන සති භාවනාව සඳහා වාඩි වූ විගසම හුස්ම රැල්ල ප්‍රකට වෙනවා. ආස්වාස හුස්ම රැල්ල නාසය අග සීතලෙන්ටත් ප්‍රාශ්වාස හුස්ම රැල්ල නාසයට පහලින් උඩුතොලේ උණුසුමටත් වදින බව දැනෙනවා. හුස්ම රැල්ල එක විකටක දිගටත් තවත් විටක කෙටිවත් දැනෙනවා. ටික වේලාවක් හුස්ම රැල්ල දිහාම බලාගෙන සිටන විට හුස්ම රැල්ල නොදෙනී යනවා. සීය පිහිටුවාගෙන සිටිය සිටියත් බොහෝ වේලාවක් යනතුරුම හුස්ම ප්‍රකට වන්නේ නැත. ගරුතර ස්වාමීන් වහන්සේ මම ඉදිරියට කළ යුත්තේ කුමක්දයි පහදා දෙනමින් දෙපා නැමද ඉල්ලා සිටිමි. කලින් දීපු ප්‍රශ්නයට ටිකක් සමාන උත්තරයක් දෙන්නත් පුළුවන්. හැබැයි දැන් මෙතන මේ දැන් මුකුත් අරමුණ ප්‍රකට නොවි ඉන්න පුළුවන් නම් එතනත් පොඩි අභියෝගයක් තියෙනවා. ඒකත් පවත්වන්න පුළුවන් නම් ඒකේ කිසිම වරදක් නැහැ. දැන් මේ මෑණියන්ට කිව්ව එකේදී මම කිව්වේ කෙලින්ම අතෙන්ට වෙන වෙන තැන් වලට දාලා බැලීමේ බැලීම අපි ප්‍රගුණ කරනවා. හැබැයි හිතන්න අවස්ථාවක දැන් ආස්වාස ප්‍රසවාසයේත් වෙනස හඳුනා ගන්න බෑ. ඕක තව සියුම් වෙලා සියුම් වෙලා දැන් අරමුණක් තියෙනවද නැද්ද කියලා තෝරගන්නත් බෑ. ඒ තරමට දැන් අරමුණ නිකන් නොපෙනී ගිහිල්ලා. ගෙවන් ගෙවන් වෙලා කියලා අපි සාමාන්‍යයෙන් කියනවා. නොපෙනී ගිහිලා තියෙනවා. සංඥාවක් ගන්න බෑ. අපිට පුළුවන් නම් මේ සංඥාවකින් තොරව අරමුණකින් තොරව හිත පවත්වන්න සතිය පවත්වන්න අඛණ්ඩ සතියක් පවත්වන්න ඒකත් පුරුදු කරන්න. කිසිම වරදක් නැහැ. මේ මේ ප්‍රශ්නේ කාගෙත් දන්නේ ඔව් මේ ඒ විදිහට අරමුණකින් තොරව පවත්වන්න පුළුවන් සතිය. කොච්චර ඉතර වෙලා ඉන්න පුළුවන්ද? ඔව්. ඉන්න හිතෙන්නේ. ඒ කියන්නේ දැන් අලුතෙන් අරමුණක් බලාපොරොත්තු වෙන්නේ නැහනේ. ඒ කියන්නේ අලුතෙන් අරමුණක් දාන්න යන්න එපා දැන්. අපි තුමු දැන් ඔන්න ආස්වාද ප්‍රසආස බලාගෙන හිටියා. ඔන්න ඒක සියුම් වුණා. දැන් දෙකේ වෙනසක් තේරෙන්නේත් නැහැ. දැන් මොකද්ද මේ මේ හුස්ම ගන්නවද පිට කරනවද කියලා තේරෙන්නේ නැහැ දැන්. වෙනසක් තේරෙන්නේ නැහැ. ඕකත් දැන් එහෙම්ම පැවතුණා. පැවතුනහම දැන් නිින්ද ගිහිල්ලත් නැහැ. ඊළඟට සතියත් අඛණ්ඩව තියෙනවා. හැබැයි අරමුණකුත් නැහැ. මෙහෙම කිව්වොත් හරිද? හරි. ඒ ඒ ස්වභාවයත් පවත්වන්න. ඒ කියන්නේ මෙතෙන්දී මුකුත් බයක් ඇති කරගන්න එපා මේ අරමුණක් ඕනේ කියලා. අරමුණක් අත්‍යවශ්‍ය නැහැ. අරමුණක් අත්‍යවශ්‍ය නැහැ. සතිය අනාරම්මනේ සතිය කියලා අපි කියනවා. අරමුණකින් තොරව සතිය පැවැත්වීමේ හැකියාව තියෙනවා. ඒක අපිට මුලදී අමාරුයි. මුලදී අරමුණක් ඕනේ. මෙයාට එල්ලිලා ඉන්න වැලක් ඕනේ. නමුත් මේ හොඳට පුරුදු පස්සේ හරියට හරියට නිකන් මේ දැන් පාපදියක් බඳින් මේ පදින්න පුරුදු වෙන්න කෙනෙක් මුලදී හරිම අමාරු මේ බැලන්ස් කරන්න පුරුදු වෙන්න ඕනේ. ඒ වගේ හුඟා ගැටලු සහගත තැන් තියෙනවා. නමුත් පාපැදිය හොඳට හසුරවන්න පුරුදු වුණාට පස්සේ අර ඉස්සරහා හැන්ඩල් එක අතහැරලත් යන්න පුළුවන්. අන්න ඒ වගේ තත්ත්වයක් දැන් තියෙන්නේ. දැන් හොඳට ඔක පුරුදු වුණාට පස්සේ අරමුණ නැතුවත් සතිය පවත්වාගෙන යන්න පුළුවන්. ওই தත්ත්වයක් පුරුදු කරන්න. හැබැයි නැවත ඔන්න ආයි අරමුණ එනවා. එතකොට කලබල වෙන්නත් අවශ්‍ය නැහැ. එතකොට අරමුණ දිහා බලාගෙන ඉන්නවා. අරමුණේ සතිය පවත්වනවා. අරමුණ නැති වෙනවා. අරමුණ නැති වුණාම තේ අරමුණ වලින් තොරව සතිය පවත්වනවා. දැන් හිතේ සැහැල්ලු ගතියක් දැනෙන්නේ කොයි වෙලාවෙද? අරමුණක් තියෙනකොටද නැතිවටද? නැති වෙලාවට දැනෙනවා. ආ හරි. එහෙනම් ඒ කියන්නේ අහුවෙලා තියෙන ක්‍රමේ ඒ කියන්නේ මේ විදිහට යන්න බලන්න ඊළඟට සක්මනේදී සක්මනේදී කොහොමද සක්මන් භාවනා කරද්දී කොහොමද? හොඳයි. ඒ කියන්නේ දැන් මෑණියෝ කොච්චරද කල් භාවනා කරලා තියෙනවද? තුනක්ද කරලා තියෙනවා. හොඳයි. එතකොට ඒ වෙලාවේදී දැන් සක්මන් භාවනාවේ යෙදෙනකොටත් Tamanට නිකන් මුලින් අරමුණ තේරෙනවා. ස්පර්ශ වෙනවා තේරෙනවා. හැබැයි පස්සේ ගිහිල්ලා මේ හිතට අරමුණක් නැහැ. හොඳයි. ඒ ඒ විදිහටම යන්න කිසිම වරදක් නැහැ. එහෙම යනකොට බලන්න දැන් S2 අරගෙනද යන්නේ නිකන් අඩවන් කරගෙනද යන්නේ? අරගෙන යන්නේ. රූප පේනවා. හරි. රූප වෙනෙද්දී ඒ අරමුණු එන්නේ නැද්ද හිතට? පිට ගියා කියලා. හා හා. හරි. කමක් නැහැ. බලන්න බලන්න ඔය අතරේ හිත පිට ගියාට හිතේ නිකන් අර කලින් තරම් දැන් අපි හිතමු කෙලින්ම ඍජුව අපි මොකක් හරි දැන් මේක මම බලනවා නම් මට හොඳට මේකේ ඡායාව හිතට යනවනේ. දැන් මෑණියෝ බලන්න එහෙම ගතියක් නැද්ද කියලා. අන්න හරි. දැන් සක්මන් භාවනාවේ යෙදෙනවා. නිකන් වවටත් පේනවා. නමුත් අරවා නිකන් හිතේ පළපදියම් වෙන්නේ නැහැ. නිකන් ඡායා මාත්‍රයෙන් නිකන් අර වාහනයක් වේගෙන් යනකොට අපි පහු කරගෙන යන දේවල් මාරු වෙවි යනවා මොකනවාද කියලා හරියට මේ අල්ලගන්න බෑනේ. මේක මේ කඩයක්ද මාරුනේ, මිනිස්සෙක්ද මාරුනේ, වාහනයක්ද මාරුනේ කියලා හරියට තේරෙන්නේ නැහැ. නමුත් නිකන් ඡායා මාත්‍රයෙන් ගියා. අන්න ඒ වගේ දෙයක්. බලන්න එහෙම වෙනවනම් ඒ වරදක් නැහැ. ඒ ඒ විදිහට දිගට පුරුදු කරන්න ක්‍රමානුකූලව එතකොට අරමුණකින් තොරව සතිය පවත්වන්න ස්වභාවය ඊළඟට අනිමිත්ත ස්වභාවය ඔය වගේ පැතිවලට තමයි ඔය විහිදලා යන්නේ. කිසි වරදක් නැහැ ඔය විදිහට දිගට කරගෙන යන්න. හොඳයි. ගෞතම ස්වාමීන් වහන්සේ මා ආනාපාන සති භාවනාව කරගෙන යාමේදී හිතට එන සෑම අරමුණක්ම මෙනෙහි කළා. එවිට හිත අරමුණ ඔස්සේ යෑම නතර වී හිත සහ ශරීරය තැම්පත් වූ බවක් හැඟී ගියා. ශරීරයට දැනෙනු අපහසුකම් මගහැරී හුස්ම රැල්ලට හිත අරමුණු වුණා. ටික වේලාවක් එසේ තිබී වරහන් ඇතුලේ පැය භාගයක් පමණ නැවත ශරීරයේහි අපහසුකම් කකුල රිදීම් ඇති වෙනවා. නැවතත් මුලින් පටන්ගත් විදිහට භාවනාව ආරම්භ කරන්නද නැතිනම් වෙන උපදේශයක් ඇද්ද කරුණාකර මේ පිළිබඳව පහදා දෙන්න තෙරුවන් සරණයි. ම්ම් දැන් ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් මුලදී හුරු කරනකොට මේ කයේ අර කය තාම හුරු මදි. එක දිගට තියාගෙන ඉන්න කය තාම හුරු වෙලා නැහැ. එතකොට ඉතින් පැය භාගයක් වගේ යනකොට ඉතින් මේක මේ වේදනාව දෙන්න කැක්කුම් දෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට ඉතින් කරන්න තියෙන එක ක්‍රමයක් තමයි අපි මේ ආනාපාන අරමුණ හලහප්ප ගන්න නැතුව මේක මේ හදාගත්ත ආනාපානයේ හරහා හදාගත්ත එකලසට බාධාවක් වෙන්න නොදී හිමීට එතනම අවධානය තියාගෙන ඉරියව් වෙනස් කරනවා. තේරෙනව නේද කියන එක? එතනම මෙතන අවධානය තියෙන්නේ. හැබැයි ඉරියව් හිමීට නොදැනෙන්න වෙනස් කරනවා. එතකොට අර හටගත්ත වේදනාව දුර වෙලා යනවා. මේකේ අවධානය තව දුරටත් තියෙනවා. හැබැයි පුළුවන් නම් ඉරියව්වත් වෙනස් නොකර වේදනාවක් තියෙද්දි වේදනාව හරහාත් ආනාපානෙ දකින්න පුළුවන් නම් ඒකත් හොඳයි. වේදනාවකුත් තියෙනවා. වේදනාව තිබුණට ඒක හරහා බලන උත්සාහ කළා මේ ආනාපානෙම බලන්න. ඒකත් උත්සාහ කළා බලන්න. දැන් එතකොට මේ කරදර අස්සේ මේ ආනාපානෙමයි බලන්නේ. ඒකත් කළා බලන්න. ඒත් දැන් වේදනාව තව තව තීව්‍ර වෙලා තව තව වැඩි වෙලා ආනාපාන සතිය යටපත් කරන තත්ත්වයට එනවා. අනේ එතකොට ඉතින් කරන්න තියෙන්නේ ඉරියව්ව මාරු කිරීමක් වගේ ක්‍රමයකින් වේදනාව සංසිඳන ගන්න සිද්ධ වෙනවා. මොකද ඒ කියන්නේ ආරම්භක අවස්ථාවේදී අපි එකපාරටම වේදනාව නිරීක්ෂණය කරන්න ගිහිලා තේරුම් මුලදී අපි හොඳට ආනාපාන සතියෙන් හිතේ ඒ සතිය සමාධි ප්‍රඥාවත් වගේ ඉන්ද්‍රිය ධර්මයන් යම් පමණකට හොඳට තියුණු කරගන්න ඕනේ, දියුණු කරගන්න ඕනේ. එතෙක් අපි වේදනාවන් මෙනෙහි කරන්න යන එක මේ තේරුම් නැහැ. ඒ නිසා මේ ආනාපාන සතිය ඔස්සේම යන්න මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරපු කෙනා කොච්චර විතර කල් කරපු භාවනා කරපු කෙනෙක්ද දන්නේ නැහැ. කාගෙත් දන්නේ ප්‍රශ්නේ. තුනක් විතර කරලා තියෙනවා. හැමදාම භාවනා කරනවද? දැන් ඉතින් ආනාපාන සතියේ පැය භාගයක් ඉන්නකොට හැමදාම ওই වගේ වගේ වේදනා එනවා. ඔව්. ඔව්. තාම ඒ කියන්නේ ආනාපාන සතියේ දැන් ආස්වාස ප්‍රස්වාස දෙකේ වෙනස දැනෙන මට්ටමේ තාම ඉන්නේ. එහෙම කිව්වොත් හරියද? අහහ දැන් දැන් හැමදාමත් මෙනෙහි කිරීමක් කරනවද? මෙනෙහි කිරීම දැන් කාලයක් යනකොට Tamanට දැනේවි මෙනෙහි කිරීම මේ කටයුත්තට බාධාවක් කියලා. තාම එහෙම දැනලා නැද්ද? නෑ ඒ ඒකත් ඕනේ බලන්න දැන් දැන් කියන්නේ යම් පමනකට හතිය දියුණු වෙලා තියෙනවා නම් ආනාපාන සති අරමුණේ හිත පවත්වන්න පුළුවන් වුණාට පස්සේ දැන් වෙන වෙන එන අරමුණු අපි මෙනෙහි කර කර යන්න ගියොත් හිතට වෙහස වැඩි. ඒ වෙනුවට ඒවා ආවා ඒවා නිකන් අර අනාරාධිත අමුත් එක් වගේ. අපි ආරාධන ආරාධන නොකරපු කෙනෙක් වගේ ආ ඒ කමක් නැහැ නං. හා. මෙතෙන්ට එනවා. හරි. බලන්න මේ ශබ්දය කියලා නොකියම ගන්න බැරිද? එනවා. ආහා. කමන්නේ නැහැ. හොඳට හැබැයි කවදා හරි ආනාපාන සතියේ හොඳට හිත එකඟ වුණොත් ඔය මෙනෙහි කිරීම බාධාවක් වෙනවා. මොකද මෙනෙහි කිරීම බරක් වෙනවා. මොකද ආනාපාන සතියේ හුස්ම රැල්ල හොඳට සියුම් වෙන්න සියුම් වෙන්න හිතවිල්ලක් අපි හිතනවා කියන එක. විතර්ක කරනවා කියලා කියන්නේ. දැන් යම්සි අරමුණකට වෙනත් අරමුණකට හිත නංවන්න ඕනේ මෙනෙහි කිරීමක් කරන්න නම්. ඒ හිතනවා කියන එක මේ අපි ගෙනියන බොහොම මේ සියුම් හිතන ආනාපාන සතිය කියන්නේ මේ බොහොම සියුම් නූලක් වගේ කියලා. දැන් මේ සියුම් නූලක මීට අපි ඇවිදගෙන යනකොට එක පාරටම මේ වෙනත් දෙයක් ගැන අපි අවධානය යොමුනොත් එහෙම මේ කටයුත්ත කරගන්න අමාරුයි. මොකද මෙතන තියෙන හරීම සියුම් බවක්. මේ සියුම් බවට බාධාවක් වෙනවා. එහෙනම් තමන්ට හොඳට හිත සියුම් වෙලා ආවහම තීව්‍ර වෙලා ආවහම වෙන අරමුණු ආවොත් ඒවා පුළුවන් නම් නොසලකා හරින්න. ඒවට මෙනෙහි කරන්නවත් කාලය වැය නොකර මේකෙම ගෙනියන්න උත්සාහ කරන්න. එතකොට මේකේ හොඳට අර අපතයත් ගිය වෙහෙස මේ අපේ ශක්තිය තවදුරටත් ඉතිරි වෙලා මේකෙම හොඳට හිතත් තැම්පත් වෙනවා. මේකෙම යෙදෙනවා ඊළඟට. එතකොට මේකේ රසය එන්න ගන්නවා. දැන් අර හරියට නිකන් උදාහරණයක් කියනවනම් දැන් පුංචි බබෙක්ට නිදි කරන්න හදනකොට දැන් එයා දැන් බොහොම මුලින් අඬා අඬ ඉන්නේ. දැන් ඒතකොට පොඩ්ඩක් හොල්ලලා කළා මේ කවියක් කියලා ඔන්න පොඩ්ඩක් හොලවලා කළා ගන්න ඕනේ. දැන් ඔන්න දැන් ටික ටික ඈනුමක් යනවා, ඇහි පිල්ලම් ගහිනවා, ඔන්න ගන්න දැන් තේරෙන දැන් ඔන්න නිදාගෙන යන්නේ. දැන් හොඳට හොඳට දැන් නිින්ද යාගෙන එනකොට එක පාටම අපි කවියක් කියන ගත්තොත් අර බබා ඇහැරෙනවා. ඒ වගේ තමයි දැන් මේ මෙනෙහි කරනවා කියන එක. අය හොඳට දැන් සියුම් වෙලා එන අවස්ථාවේ මෙනෙහි කරන්න ගියොත් බර වැඩි. ඒ හින්දා බලන්න මෙනෙහි කිරීමකින් තොරව මේ එක නූලේම ගෙනියන්න පුළුවන්ද කියලා බලන්න. ආනාපාන සතියේම එහෙම ගෙනියද්දී ආස්වාස ප්‍රසආසයේ වෙනසක් Tamanට තේරෙනවද? නැත්නම් තේරෙන්නේ නැද්ද? ඒ වගේ ටිකක් මේ පරීක්ෂා කරලා බලන්න ඕනේ. දැන් හුස්ම ගන්නවද මේ නැත්නම් හුස්ම පිට කරනවද? කියලා Tamanට තේරෙනවද දාම? නැත්තම් මේ තේරෙන්නේ නැද්ද? ඔය වගේ දේවල් ටිකක් පරීක්ෂා කරලා බලන්න ඊළඟ අවස්ථාවේදී. ඔතෙන්ට ළඟා වුණාම. හොඳයි. අපේ ගරු ස්වාමීන් වහන්ස මා භාවනාවට යොමුුනේ මීට අවුරුදු 8කට පමණ ඉහතදී එනම් 2007 අවුරුද්දේදී ඉන් ටික කලකට පසු ආනාපාන සති භාවනාව යෙදෙද්දී ක්‍රමයෙන් සමාධියට පැමිණීමට හැකිවිය. ඉන්පසු මම මගේ වෘත්තීය කටයුතු නිසා භාවනා වැඩසටහනින් ඉවත් වී නිවසේදී පමණක් දිනපතා පැයක් හෝ පැය භාගයක් පමණ භාවනාවේ නිරත වූ යෙමි. දැන් මට විශ්‍රාමික නිසා නැවත මගේ භාවනා ප්‍රගුණ කරමි. භාවනාවේදී මා සමාධියටපත් වීමෙන් පසු එම සමාධිය ටික වේලාවක් සිත සිත ක්‍රමයෙන් ඉහළට යා හැකිය. එහිදී මගේ සිත පාවෙමින් පවතිනවා පවතින ස්වභාවයක් ඇතිවේ. සිතද ශරීරයේද ඊටාම සැහැල්ලුවේ. එසේ පැයක් පමණ සිට සිට සිත නැවත පහළට බැස විදර්ශනා භාවනාව වඩන්නෙමි. ඒ අනුව සියලු දේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්ද මම මගේ මගේ ආත්මේ නොවේ සියලු දේ නැති වේ වශයෙන් මෙනෙහි කරමි. එම භාවනාවේ ප්‍රතිඵලයක් වශයෙන් දෝ මා නිතරම සතුටින් සැහැල්ලුවෙන් කාලය ගත කරමි. අන් අයගෙන් සිත් රිදෙන දෙයක් මට සිදු වුවත් ඒ ඔවුන්ගේ සිතේ ස්වභාවයයි සිතා ඉවසමි. එසේම ඔවුන්ට මෛත්‍රී කරමි. ගරු ස්වාමීන් වහන්සේ මා নমස්කාර පූර්වකව අසන ප්‍රශ්නය මෙයයි මා මා මෙසේ යෝනිසෝ මනසිකාරයෙන් යුතුව සියල්ල අනිත්‍ය වශයෙන් දකිමින් භාවනාවේ යෙදෙමින් පමණක් මාගේ සසර ගමන කැටි කර ගැනීමට හැකි වේද මා ගත යුතු ඉදිරි ක්‍රියා පියවර කුමක්ද තෙරුවන් සරණයි ම් කාගෙද දන්නේ ප්‍රශ්නේ නේද? හොඳයි. ආනාපාන සතියේද දිගටම කරේ. මෙහෙද මේ උපදෙස් ගත්තේ. නෑ. එතකොට මෙනෙහි කිරීම කියන්නේ අනිත්‍ය දුක්ඛ වශයෙන් එහෙම මෙනෙහි කරනවා කියන්නේ කොහොමද මෙනෙහි කරන්නේ මට පොඩ්ඩක් විස්තර කරන්න ඕන. කියලා හිතින් හිතනවා. හා හා. ඒක නෙමෙයි ක්‍රමේ. ඔව්. ඒක නෙමෙයි ක්‍රමේ. ඒ කියන්නේ දැන් ඔතෙන්දී අපි මේ අපි કૃතිමව අනිත්‍ය කරන්න හදනවානේ. අපි දුක් කරන්න හදනවා. අපි මේ දැකලා නෙමෙයි අපි යම්සේ අරමුණක් අපි දැන් හිතන්න මාකාරී අනිත්‍ය නම් මේ බුදුහාමුදුරුවෝ කියව හින්දාම නෙමෙයි අනිත්‍ය වෙන්න ඕනේ. බුදුහාඳුරෝ කියනවා මේක අනිත්‍යයි. ඔන්න බලත් පොඩ්ඩක් බලපල්ලා කියලා ඔන්න බුදුහාඳුරෝ කියනවා. ඉතින් අපි බැලුවොත් ඔන්නේ අනිත්‍ය නම් අනිත්‍යම වෙන්න ඕනේ. ඉතින් බුදුහාඳුරට අනිත්‍ය නම් අපිට ඒක මේ නිත්‍ය වෙන්න බැහැනේ. බුදුහාඳුර බොරු කියන්නෙත් නැහැ. ඉතින් අපි අපිත් නිකන් පොඩ්ඩක් හොඳට පරීක්ෂා කරලා බලනවා මේ බුදුහාඳුර කියපේ ඇත්තද? අන්න ඒ වගේ ක්‍රමයකට යන්න ඕනේ. එහෙම නැත්නම් මේ බුදුහාඳුර කියපු වින්දම අනිත්‍ය අනිත්‍ය අනිත්‍ය අනිත්‍යන් කියලා කීම කීම නෙමෙයි කරන්න තියෙන්නේ. ඔව්. ඔව්. පේනවද? මොකද්ද අරමුණ භාවිතා කරන්නේ? නෑ මං අහන්නේ අනිත්‍ය වශයෙන් දකින්න භාවිතා කරන අරමුණ මොකද්ද? නෑ එතන යන්නේ يعني ඕලාරික මට්ටමක් තියෙන්නේ. එහෙම නෙමෙයි. අපි සාමාන්‍යයෙන් يعني දැන් නියම මේ කියන්නේ සැබෑ විපස්සනාවකට එන්න නම් අපි ওই සටහන් ආකාර පහු කළා ස්වාභාවික ලක්ෂණ මට්ටමකට යන්න ඕනේ. ස්වාභාවික ලක්ෂණ මට්ටමත් පහු කළා ඊළඟට මේ common characteristics කියන්නේ මොකද්ද මේ පොදු ලක්ෂණ වලට යන්න ඕනේ. එතන තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම වල සැබෑ ස්වરૂපයක් දැක ගන්න තියෙන්නේ. අපි ඊට මෙහාවල ඉන්නේ තාම සංකල්පවල. තාම අපිට අනිත්‍ය වෙලා තියෙන්නේ මේ අත අනිත්‍යයි, ගහ අනිත්‍යයි, අම්මා අනිත්‍යයි, තාත්තා අනිත්‍යයි වැස්ස අනිත්‍යයි, ඉර පායන එක අනිත්‍යයි. ඒවා මේ සංකල්ප මට්ටම. ඒ ඒ එතන නෙමෙයි ඒවත් ඒවත් අනිත්‍ය තමයි. නමුත් එතන නෙමෙයි මේ සැබෑ විපස්සනාවක් සිද්ධ වෙන්නේ. ඔව් චක්කවිඥාණය චක්කවිඥාණය ඇති වෙන හැටි දකින්නවද? ඔව් ඒක තමයි. ඇසෙන් දකින දේ සීල දේ අනිත්‍යයි කියලා මෙනෙහි කරනවානේ. ඒක නෙමෙයි වෙන්න ඕනේ. ඒක නෙමෙයි වෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට ඔය අනිත්‍ය වටහා ගන්න වචන ඕනෙත් නැහැ. මුලදී යම් පමනකට වචන වලින් අපිට නිකන් අර දැන් වෙලා තියෙන්නේ අපේ සාමාන්‍යයෙන් එදිනදා ජීවිතයේ කටයුතු නිසා අපි මේ ජීවත් වෙන සාමාන්‍ය සංකල්ප ලෝකය නිසා පුදුමාකාර නිත්‍ය සංඥාවක අතරමං වෙලා ඉන්නේ. අපි ඕකෙන් ටිකක් මුදෝගෙන මේ අනිත්‍ය සංඥාව හිතට කාවද්ද ගන්න මෙනෙහි කිරීමක් කරාට වචන පාවිච්චි කරාට වරදක් නැහැ. හැබැයි ඒතනින් හිත නංව ගත්තට පස්සේ හිතේ එක්තරා අන්දමක අනිත්‍ය සංඥාවක් වඩාගත්තට පස්සේ ඊළඟට ඔන්න අපි සැබෑ වශයෙන් අස්පනා පිට ප්‍රත්‍යක්ෂ වශයෙන් අනිත්‍ය දකින්න භාවනාවකට පෙළඹෙන්න ඕනේ. භාවනාවක යෙදෙන්න ඕනේ. ඉතින් එතන යන්නේ දැන් සමහරෙන් දැන් උදේ දැන් අපි උදාහරණයක් විදිහට කියනවා නම් දැන් මේ ආස්වාද ප්‍රසවාසයෙන් පටන් ගන්නවා. ආනාපාන සතියෙන් පටන් ගන්නවා. දැන් කෙනෙකුට තේරෙනවා දැන් හුස්මක් ගත්තා ඒකත් ඉවරුණා. හුස්මක් පිට කරා ඒකත් ඉවරුණා. එතනක් තියෙන අනිත්‍ය ස්වභාවයක්. එතන මදි. ඒ සංකල්ප මට්ටමින් දැන් තාම අපිට තියෙන ආස්වාසයක්. තාම තියෙන ප්‍රස්වාසයක්. මේ ආස්වාසය අනිත්‍යයි. ප්‍රස්වාසය අනිත්‍යයි. එතන තියෙන තාම සංකල්ප මට්ටමක්. එතනින් එහාට යන්න ඕනේ. එතනින් එහාට යන්නේ දැන් ඒක ක්‍රමානුකූලව යනවා නම් ඔන්න ආස්වාසය දිහා හොඳට බලන් ඉන්නවා. බලන් ඉඳද්දී අපි දුමු ඒක හොඳට සියුම් වෙලා ඔන්න අපි බලනවා ආස්වාසයේ මුලැමැදාග වශයෙන් බලනවා ඊළඟට මේක සංසිඳෙන්න ඉඩ දෙනවා සංසිඳෙන්න ඉඩ දීලා දැන් හොඳට හිත තැම්පත් වුණා. දැන් මේ හොඳට තැම්පත් වෙච්ච ඒකාග්‍ර වෙච්ච හරියට තියුණු වෙච්ච ඒ සතිය තමයි ශරීරයේ දැනෙන දේවල් වලට යොදවන්නේ. දැන් අර මම කලිනුත් විස්තර කරේ කෙනෙකුට ඒ දැනෙන තැන් වලට හිත මේ හොඳට තැම්පත් වෙච්ච සියුම් වෙච්ච ඒකාග්‍ර වෙච්ච සතිය ගෙනල්ලා තියන් ඉන්නවා. තියන් ඉන්නකොට තේරෙන්නේ දැන් මේ හරියටම මේ මේක මේ කකුලද නැත්නම් අතද පපුවද ඔළුවද කියලා අර ඒ සංඥා වලින් ගිලිහිලා දැන්. තේරෙනවද? දැන් තියෙන්නේ නිකන් නලියන ස්වභාවයක්, කම්පන වෙන ස්වභාවයක්, චංචල ස්වභාවයක්, නැත්නම් උණුසුම් ස්වභාවයක්, සියුම් සිසිල් ස්වභාවයක්. අර අපේ දැනුම මේ දැනෙන දේ අපි ඉගෙනගත්ත දේවල් අපි යොදාගත්ත නම් වලින් ව්‍යාකූල වෙලා නැහැ. කියන දේ තේරෙනවද? බොහොම සරල මට්ටමක දැන් අපි දැන් අපිට දැනෙන දේවල් අපි තුමු දැන් මෙහෙම මොකක් හරි දෙයක් රස්නේ ගතිය දැන් මේකේ වතුර රස්නේ. රස්නේ බව දැනෙනකොට මට මේක අර්ථ දක්වන්න පුළුවන්. භාෂාවකින් මම මේක කියලා දෙනවා. අපි මේ භාෂාව කියන්නේ අර ප්‍රකෘති මට්ටම නෙමෙයි. අපි දැන් මට ඉංග්‍රීසි භාෂාවෙන් ඕනනම් එනම් කියන්න පුළුවන්. සිංහලෙන් ඕනනම් තව විදිහට කියන්න පුළුවන්. දැන් අර භාෂාවකින් දැන් මේක ව්‍යාකූල වෙලා තියෙනවා. නමුත් අපිට මේකේ තියෙනවා ඍජුව දැනෙන ස්වභාවයක් තියෙනවා. එතන වචන නැහැ. හුදු අත්දැකීමක් විතරයි තියෙන්නේ. අන්නේ අත්දැකීම් මට්ටමේ තමයි සැබෑ විපස්සනාවක් සිද්ධ වෙන්නේ. එතකොට අපි ආස්වාස ප්‍රස්වාසයෙන් ඔක පටන් අරගෙන අර ආස්වාස ප්‍රස්වාස දෙක වෙන් කරගන්න බැරි මට්ටමකට හොඳට හිත සියුම් වුණාට පස්සේ ඒ හදාගත්ත සතිය කයේ තියෙනන කයේ දැනෙන කම්පන චංචල ස්වභාවයන්ට උණුසුම් සිසිල් ස්වභාවයන්ට සැහැල්ලු ගති බර ගති ඔය වගේ දේවල් වලට හොඳට හිත යොමනවා යමු යොමු කරාම තැනකට තැනකින් සායත්තව ඊළඟට අපි යොදන නම් වලින් සායත්තව අතද කකුලද කියන ඒ නම් වලින් සායත්තව දැනීමක් විතරයි තියෙන්නේ. අන්නේ දැනීම නිරීක්ෂණය කරනවා. ඒ දැනීම නිරීක්ෂණය කරද්දී හොඳට මේ කොහොමද මේක පටන් ගන්නෙ කොහොමද වෙනස් වෙන්නේ කොහොමද නැති වෙලා යන්නේ කොහොමද? දැන් තියෙන්නේ වෙන මට්ටමක සතියක් තියෙන්නේ. වෙන මට්ටමක නිරීක්ෂණයක් යන්නේ. වචන නෑ මෙතන. වචන දැම්මොත් ආය අවුල් වෙනවා. හිතන්නවත් යන්න එපා. පුළුවන් තරම් හිත නිශ්ශබ්ද වෙන්න අනුන්ගේ දෙයක් දිහා බලනවා වගේ නිකන් හොඳට බලන් ඉන්න තියෙන. ඇහැ තියාගෙන බලන් ඉන්න තියෙන මේ මොකද වෙන්නේ? එච්චරයි. ඔය වගේ ක්‍රමයක් යන්න තියෙන්නේ. එහෙනම් මුකුත් මෙනෙහි කරන්න යන්න එපා මේ අවස්ථාවේදී. වචන යොදන්න යන්න එපා. කටපාඩම් කරපුවා දාන්න යන්න එපා. හොඳට අනුන්ගේ දෙයක් දිහා බලන් ඉන්නවා වගේ මේ මුලදී කොහොමද පටන් ගන්න? මේ මට මේකේ කියන්නේ පාලනයක් තියනවද? මේක කොහොමද වෙනස් වෙන්නේ? මේක මගේ උමනාවට වෙන දෙයක්ද? අනනේ අනුන්ගේ දෙයක් දිහා බලන්නේ. ඒ දෘෂ්ටි කෝණයෙන් බලාගෙන ඉන්නයි තියෙන්නේ. හොඳයි. ගරු ස්වාමීන් වහන්ස සතර කමඨහන් පළමුවෙන් වඩලා භාවනාවක් කරන්න පටන් ගන්නවා. ආනාපාන සති භාවනාව හුස්ම රැල්ල අරමුණු කරගෙන සිත පීඨවාගෙන යන විට හුස්ම රැල්ල සියුම් වෙලා නොදෙනී යනවා. එවිට මගේ ශරීරය වැනෙන ගතියක් දැනෙනවා. එය භාවනාවට බාධාවක් වගේ දැනෙනවා. ඉන් ඉදිරියට ගතියුතු පියවර දැනගන්න රතන සූත්‍රයේ පස්වෙනි ගාතාව යම් බුද්ධ සෙට්ටෝ සම්බුද්ධ සෙට්ටෝ යනුවෙන් පොත්වල සඳහන් වෙනවා මින් නිවැරදි කුමක්ද යන්න දැනගන්න. ඒ සාමාන්‍යයෙන් ප්‍රශ්න දෙකක් විදිහට ලියලා තින්නේ. හරි අපි භාවනා ප්‍රශ්නේ මුලින් ගමු. දැන් මේ ආනාපාන සතිය මූල කර්මස්ථානයේ කරගෙන යනකොට ඇඟේ වැනෙන්න ගන්නවා. එහෙම කිව්වොත් හරියද? කාගෙත් දන්නේ ප්‍රශ්නේ. ඔව්. يعني ආනාපාන සතිය කරගෙන යනවා. ටිකක් වෙලා යනකොට නිකන් ඇඟ පැද්දෙන ගන්නවා. කොච්චර විතර කාලයක් පවතිනවද? ඒ සමනේ වෙලා යනවාද ටික වෙලාවක් යනකොට? නැගිටින්න හිතෙනවා. දැන් මේ ආනාපාන සතිය කොයි හරියද ඉන්නේ එතකොට? ඉන්නේ. හැබැයි මේ ඕක මේ කියන්නේ වැඩිය හිතන්නේ නැතුව පුළුවන් නම් ආනාපාන සතිය හිත පවත්වන්න ඔක මගහැරලා යාවේ. මොකද බුද්ධ වචනේම තියෙනවා බුදුජන් වහන්සේ හරි ලස්සනට ඒක අවස්ථාවක මහා කප්පින මහරහතන් වහන්සේ ඉන්නවා බොහොම ලස්සනට මේ වාඩි වෙලා මේ සමාධියට සම්වැදලා ඉන්නවා. සමාධිය සම්වැදලා ඉන්නද්දී අනිත් භික්ෂුන් වහන්සේලාට කියනවා මේ බලන්න මේ භික්ෂුව කොයිතරම් මේ මේ ගරු ගාම්භීර විදිහට කිසිම හැලහොල්මනක් නැතුව, සෙලවෙන්නේ නැතුව, ඇඟේ කිසි කම්පනයක් නැතුව මේ ඉන්නේ මේ ආනාපාන සතියේ සමාධියේ සම්වැදිලා ඉන්නේ. මේ ආනාපාන සතිය වැඩිීමේ ප්‍රතිඵලයක් කියලා බුදුරජාණන් වහන්සේ ඒක අගය කරනවා. ඒ නිසා ආනාපාන සතිය මේ එක්තරා අන්දමකින් අපේ සිද්ධ වෙන කය සිද්ධ වෙන මේ කම්පන චංචල කියන්නේ භාවනාවට බාධා වශයෙන් අපි සාමාන්‍ය මුලින් අර්ථ දක්වන්නේ ඕක. ඒකට එක්තරා අන්දමක විසඳුමක් වෙනවා. හොඳට කය තැම්පත් වෙනකොට ආනාපාන සතියේම හිත මේ පවත්වනකොට ඔය දැනෙන බාධක ස්වરૂපයේ කයේ සිද්ධ වෙන දේවල් මගේ හැරලා යනවා. මුලදී විතරයි ඔය වගේ දේවල් තියෙන්නේ. ඒත් දෙකට කරගෙන යන්න මගේ හැරලා යාවි. දැන් මගේ හැරෙන්නේ නැත්තම් ඕක බාර ගන්න. බාර ගන්න ඒ කියන්නේ දැන් අපි මේ මේ කාටවත් පේන්න කරන දෙයක් නෙමෙයිනේ. මේක මේ નિરાයාසයෙන් සිද්ධ වෙන දෙයක්. මම මේ හිතලා කරන දෙයක් නෙමෙයි. එහෙනම් මගේ නෙමෙයි මේක. මට කරන්න දෙයක් නැහැ. මේක මේ මම දැන් බුදුරජාණන් වහන්සේ පූජා කරලා තියෙන්නේ මේක. තුරුවන්ට පූජා කරලා තියෙන්නේ මම දැන් පටන් ගත්ත වැඩේ. මේක මේ කොච්චර වැණුනත් කමන්නේ නැහැ, පැද්දුනත් කමන්නේ නැහැ, වැටුනත් කමන්නේ ඕන දෙයක් වෙච්ච දෙයින් කියලා කරගෙන යන්නයි තියෙන්නේ. මේ ආනාපාන සතිය හොඳට කෙරෙනවා නම් හැබැයි මේක මගහැරලා යන්න බොහෝ සෙයින් ඉඩ තියෙනවා. හොඳයි. ඉවරයි. එහෙනම් තියන් සම ඒක අර දෙවෙනි මොකද්ද මේ යම් බුද්ධ සෙට්ටෝ ඒ ඒ ගාතාව නේද? රත්න සූත්‍රයේ පස්වෙනි ගාතාව යම් යම් බුද්ධ සෙට්ටෝ පරිවන්න ඊසුචින් සමාධි ඒ ඒ ප්‍රශ්නේ නැති අහන්නේ යම් බුද්ධ සෙට්ටෝ පරිවන්න ඊසුචින් සමාධිමානන්තරි කඤ්ඤමාහු සමාධිනාතේන සමෝ නවිජ්ජති ඉදම්පි ධම්මේ රතනම් පනීතං මොකද්ද ප්‍රශ්නේ එකේ නෑ යම් බුද්ධ සෙට්ටෝ පරිවන්න ඊසුචින් නෑ යම් බුද්ධ සෙට්ටෝ යම් බුද්ධ සෙට්ටෝ තමයි යම් බුද්ධ සෙට්ටෝ පරිවර්ණයසෙන් සම්බුද්ධ සෙට්ටෝ පරිවර්ණයසෙන්. ඒ කියන්නේ මෙතන අදහස වෙන්නේ ඒ යම් බුදුරජාණන් වහන්සේ නම ඒ ශ්‍රේෂ්ඨ වශයෙන් වර්ණනා කරපු ඒ ආනන්තරික සමාධිය වශයෙන් හඳුන්වන මේ කෙලෙස් ප්‍රහාණය කරන යම්සි සමාධියක් තියෙනවා අන්න ඒ සමාධිය මේ ධර්ම රත්නයේ රත්නයක් ධර්මයේ තියෙන පුදුම රත්න ස්වરૂපයක් කියන අදහසයි යෝකේ තියෙන්නේ. එතකොට කියන්නේ සම්බුදුරජාණන් වහන්සේත් තමයි තින් කියන්නේ. එන සම්බුද්ධ කිව්වත් කමක් නැහැ. හැබැයි යම් බුද්ධ සෙට්ටෝ කියලා තමයි මම නම් ඉගෙනගෙන තියෙන්නේ. යම් බුද්ධ සෙට්ටෝ පරිවන්න ඊසුචින් සමාධිමානන්තරිකඤ්ඤමාහු. සමාධිනාතේන සමෝන විජ්ජති. දැන් ඒ බඳු සමාධියක් වෙන කිසිම ලෝකේ දකින්නවත් विद्यमान වෙන්නේ නැහැ. අන්න ඒක මේ ධර්ම රත්නයේ තියෙන සුවිශේෂී භාවයක්, රත්නයක්, රත්න ස්වરૂපයක්. ඒක තමයි ධර්ම රත්නයේ ගුණය කියන්නේ. යම් බුද්ධ සෙට්ටව කියලා තමයි මම නම් අහලා තියෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ තමයි ඉතින් දේශනා කරේ. ඒ හින්දා මේ සම්බුද්ධ කිව්වටත් වරදක් නැහැ. යම් බුදුරජාණන් වහන්සේ කෙනෙක් කියන වගේ අදහසකින් තමයි මේ මම නම් ඕක අහලා තියෙන්නේ හැබැයි. ඈ යම් බුද්ධ සෙට්ටව කියලා තමයි තියෙන්නේ. මමත් අහලා තියෙන මමත් ඔය අදයි ඇහුවේ සම්බුද්ධ කියන වචනේ උතෙන්ට දාලා තියෙනවා. ආ. ඔව්. ආ ඕක හොඳම තැන බලන්න මේ සුත්ත නිපාතයේ තමයි ඔය රතන සූත්‍රය එන්නේ. කුද්දක නිකායේ සුත්ත නිපාතයේ රතන සූත්‍රය එන්නේ. එතනින් ඕනනම් අපිට කියන්නේ පරණ පොතක් අරගෙන කියන්නේ වර්තමාන අලුත්ෙන් අච්චු ගන්න වේ නෙමෙයි. ටිකක් පරණ ත්‍රිපිටක පොතක් සූත්‍ර පිටකයක් සූත්‍ර පිටකයේ සුත්ත නිපාතය අරගෙන එතන පොඩ්ඩක් බලන්න වෙනවා මේ කොහොමද මේ රතන සූත්‍රය එතන අර්ථ දක්වලා තියෙන්නේ කියලා. මම ඕනනම් පොඩ්ඩක් බලලා ඊළඟ දවසේ පොඩ්ඩක් දැනුම් දෙන්නම්. මට මම කියන්නේ 99 මට මේ විශ්වාසය තියෙනවා යම් බුද්ධ සෙට්ටෝ කියන එක තමයි කියලා. ඔව්. ඒක තමයි. <laughs> සමහර වෙලාවට ඉතින් අර පොඩි පොඩි මේවා පසුකාලීනව වෙනස් වෙන්න හදනවා. හැබැයි එහෙම තියෙනවා නම් ඒ ත්‍රිපිටක පොත්වල විශේෂයෙන් යට සඳහන් කරනවා. ඔන්න බුරුම සංගායනාවේදී මෙන්න මේ විදිහට සඳහන් කරනවා අය මේක සියම් මොකද්ද මේ සියමේදී මෙන්න මේ විදිහට තියෙන කියලා වෙනම සටහන් කරලා තියෙනවා. නැත්තම් සාමාන්‍යයෙන් එකම විදිහට මුළු මේ තේරවාදී දර්ශනයේම එකම විදිහට භාවිතා කරනවා. බලන්න පුළුවන් මොකද කියලා. හොඳයි. මේ කුද්දක කුද්දක නිකායේ සුත්ත නිපාත. එතන එතනින් තමයි ඔය මංගල සූත්‍රය, රතන සූත්‍රය, කරණීයමෙත සූත්‍රය කියන ඔය ඔය සූත්‍ර ඔක්කොම මූලාරම්භයේ තියෙන එතන. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම ආනාපාන සති භාවනාව කරන විට රතු එලියක් සමග හිස් බවක් දැනේ. එවිට හුස්ම රැල්ල ඉක්මනින් ඇතුල් වෙනවා පිට වෙනවා. දැනේ. මාගේ භාවනාව ගැන මට සතුටු විය හැකිද? තෙරුවන් සරණයි. ඉතින් මගෙන් අහන්න ඕනේ සතුට වෙන්න. Tamanne සතුට වෙන්නේ නේද? Tamanට කැමති නම් සතුට වෙන්න පුළුවන්. අකමැති නම් දුක් වෙන්න පුළුවන්. මේ දැන් කාගේද දන්නේ ප්‍රශ්නේ? හොඳයි. මේ දැන් කොච්චර කාලයක් තිස්සේ ඔය අත්දැකීම ලබනවද? වැඩි කල නෑ. කොච්චර කාලයක්ද භාවනා කරන්න පටන් අරන්? ඇහෙන්නේ ඇහෙන්නේ මට. මොකද? ළඟදී පටන් ගත්තේ. හරි. කමක් නැහැ. ඒ කියන්නේ මාස 3ක් සතියක් විතර අවුරුද්දක් විතර ආ ඒක ඒ කියන්නේ පොඩි කාලෙකුත් නෙමෙයි දවසට කොච්චර විතර භාවනා කරනවද දැන් ඉස්සරහට යන්න නම් බලන්න දවසේ යම්සි කාලයක් වෙන් කරගෙන බලන්න දවසේ භාවනා කරන්න කරන්න යනකොට මේ දැන් සමත පැත්තකින් දැන් සාමාන්‍යයෙන් අරමුණ මෙනෙහි කරපු විදිහ මට කියන්න පොඩ්ඩක්. ආනාපාන සතිය කොහොමද කරේ? හරි කියන්න පොඩ්ඩක්. හුස්ම රැල්ල ඇතුළට ඇතුල් වෙනවා පිට වෙනවා කියලා හිතනවා. හිතනවා. ඒක දැනෙනවා එතකට. හරි හුස්ම රැල්ල දැන් අපි තුමා හුස්ම රැල්ල හුස්ම ගන්නකොට කොයි හරියද හිත පවත්වන්නේ? නාසයේ කෙලවර. නාසයේ කෙලවරම හිත තියාගෙන ඉන්නවා. එතකොට දැනෙනව දැනෙනවද රස්නේ ගතිය සිසිල් ගතිය දැනෙනවද නැත්නම් ඒවට අවධානය යොමු වෙනවද? එහෙම දැනෙනවා. එහෙම දැනෙනවා. හරි. දැන් හොඳට ඔය දැනීම් පැත්තට ගියොත් අපිට ඔය රතු පාට මේ පෙනෙන එක මගහැරලා යාවි. අපි දැනීම් පැත්තට නොගිහින් නිකන් නිකන් හිත මේ හරියම නිකන් රඳවගෙන හිටියොත් ඕක තව ආලෝකයේ පැත්තෙන් වෙනස් වෙවි. ආලෝකේ සමහර විට කහ පාට පාටකුත් දැනෙනවා. ඒක තමයි. දැන් ඔක කර තමන් තමන් ගැතේ යතන වැඩේ තියෙන්නේ. තමන් අරමුණ හසුරවන ස්වરૂපයේ අනුව තමයි ඔක ඒ පැත්තට යන්නේ. යම් වෙලාවක හොඳට තමන්ට ආස්වාසය දැනෙනකොට අපි තුම ආස්වාසය සිසිල්ව දැනෙනවා. නාසිකාග්‍රේ වදිනවා හොඳට සිසිල් වගේ ස්වરૂපයක් දැනෙනවා. දැන් තමන්ට අරමුණු උනේ මේ ඒ දැනීම. හරිනේ. ඊළඟට පිට වෙනකොට අපි තුමු ටිකක් රස්නෙට දැනෙනවා. එහෙමත් දැනෙනවා. හරි. එහෙම එතකොට දැනීමේම හිත පවත්තන්න එහෙමනම්. ඒක දැනෙනවා නම් දැනීමේම හිත පවත්තන්න ඔය ආලෝකාවට ගණන් ගන්න යන්න එපා. <laughs> ඔව්. ඒක ප්‍රශ්නයක් නෑ. ආලෝක හරහා යන ක්‍රමයකුත් තියෙනවා. දැන් අපි මේ ක්‍රමෙන් යමු. මේ ක්‍රමෙන් යද්දී එතකොට හොඳට හිත මේ හිත එකඟ කරගෙන ඉන්නවා. ආස්වාසය දැනෙනකොට කොහොමද Tamanට දැනෙන්නේ? සිසිල් ගතියක් නම් දැනෙන්නේ ඒ සිසිල් ගතිය හොඳට හිත පවත්වන්න. ප්‍රස්වාසය කරනකොට ඒ දැනෙනවා නම් යම් ස්වරූපයක් එතනම හිත පවත්වන්න. ඊළඟට බලන්න ආස්වාසයේ මේ සිසිල් ගතිය කොහොමද සියුම්ම පටන් ගන්නෙ. ඊළඟට සිසිල් ගතිය වැඩි වෙනවද? ඊළඟට සිසිල් ගතිය නොදැනී යනවද? ඊළඟට මුකුත් නොදැනී නොදැනී ගිය ප්‍රදේශයක් තියෙනවද? ඊළඟට ඔන්න ආයි උණුසුම් ගතියක් දැනෙන හැටි. උණුසුම් ගතිය වැඩි වෙන හැටි. උණුසුම් ගතිය අඩු වෙන හැටි. මේ විදිහට මේ ක්‍රමයෙන් තමයි දැන් හුස්ම රැල්ල අහුවෙන්නේ. ඒ විදිහට බලාගෙන යන්න. එතකොට අරක ගැන අවධානය යොමු නොකලට ප්‍රශ්නයක් නැහැ. හොඳයි. හොඳයි. සයනස අවසාන ප්‍රශ්නේ තියෙන්නේ අප භාවනා කරන විට බොජ්ජංග ධර්ම වැඩෙනවාද නැතිනම් එම ධර්මයන් වඩාගන්නේ කෙසේද විස්තර සහිතව පහදා දෙනු මැනවි. දැන් බුද්ධ දේශනාවම තියෙනවා මම ඇත්තම භාව මේ ධර්ම දේශනාව සඳහාත් මේ අදහස් කළේ ආනාපාන සතිය මුල් කරගෙන මේ ධර්ම දේශනාව පවත්වන්න. ඒකෙදි අපි මේ ප්‍රශ්නෙට පිළිතුරු ලැබේවි. බුදුරජාන් වහන්සේ විශේෂයෙන්ම දේශනා කරනවා මේ ආනාපාන සතිය හරහා කොහොමද සතිපට්ඨාන ධර්මයන් වැඩෙන්නේ? කොහොමද බොජ්ජංග ධර්මයන් වැඩෙන්නේ? ඊළඟට විඥා විමුක්ත කියන ධර්මයන් වැඩෙන්නේ කොහොමද කියන බුදුරජාන් වහන්සේ විස්තර කරලා තියෙනවා. ඍජුවම. සූත්‍ර පිටකයේම ආනාපාන ආනාපාන සති සූත්‍රයේත් ඊළඟට ආනාපාන සති සංයුක්තනිකායේත් සංයුක්තයේත් මේවා බොහොම ඍජුවම ප්‍රකාශ කරලා තියෙනවා. අපිට ඒ කියන්නේ බොජ්ජංග ධර්ම වඩනවා කියලා වෙනමම කරන්න දෙයක් නැහැ. ආනාපාන සතියේ ක්‍රමානුකූලව ඒක කරගෙන යනකොට ඒ ඒ අධීරයේදී බොජ්ජංග මට්ටමින් වැඩෙනවා. මුලදී සතර සතිපට්ඨාන මට්ටමින් වැඩෙනවා. සතර සතිපට්ඨාන මට්ටම ක්‍රමානුකූලව දියුණු වෙගෙන යනකොට බොජ්ජංග මට්ටමින් වැඩෙනවා. ඒක මේ નિરાයාසයෙන් සිද්ධ වෙන දෙයක්. එහෙම නැතුව මම දැන් ඉන්නේ ඔන්න සතිපට්ඨාන මට්ටමේය. මම වඩන්න ඕනේ මෙන්න මේ ක්‍රමයටය. දැන් මං ඉන්නේ බොජ්ජංග මට්ටමේය. එතකොට මම මෙහෙම වඩන්න ඕනේ කියලා එහෙම එකක්ම නැහැ. අපි වැඩේ කරගෙන යනකොට මේ ඒ මට්ටමින් වැඩේ සිද්ධ වෙනවා. ඒක මේ નિરાයාසයෙන් සිද්ධ වෙන දෙයක්. તો බොජ්ජංග භාවනාව කියලා වෙනමම විශේෂ සුවිශේෂී භාවනාවක් නැහැ. ආනාපාන සති භාවනාවම බුදුහාමුදුරුවෝ කියන මේ එක ධර්මයක් වැඩිවීමෙන් ධර්ම හතරක් වැඩෙනවා. ධර්ම හතරක් වැඩිවීමෙන් ධර්ම හතක් වැඩෙනවා. ධර්ම හතක් වැඩිවීමෙන් ඕන ධර්ම දෙකක් වැඩෙනවා කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. ඉතින් අපි බලමු ධර්ම මේ ධර්ම දේශනාවේදී ඔය සම්බන්ධයෙන් අපිට තව විස්තර දැනගන්න පුළුවන් වෙයි. ඔය හා ටිකක් සමානව තමයි මේ මම ආනාපාන සතිය මුල් කරගෙන ධර්ම දේශනා කීපයක් මේ තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපිට එතකොට ඔය ප්‍රශ්නෙට විසඳුම ලැබේවි. හොඳයි. වෙන මොන හරි ප්‍රශ්න තියෙනවද? ඔව්. හුස්ම රැල්ල දෙස බලාගෙන ඉන්නකොට මුලින් තිබුණේ තුනී වී ගිය හුස්ම රැල්ල. ඒ හුස්ම රැල්ලත් එක්කලා මේ ටික ටික ටික ටික අර බලාකුළු අතරට යනවා වගේ පාවෙවි පාවෙවි ගිහිල්ලා ආයේ එහෙම දිගටම ඉන්නකොට ආයේ නැවත නැවත පහළට ඇවිල්ලා නිකන් මේ වම් කන පැත්තෙන් ශරීරයට එනකොට අමුත්තෙක් දිහාකට එනවා වගේ හැඟීමක් ඇති වෙන නිකන් ඡායාවක් වගේ එහෙම නිකන් අමුත්තෙක් වගේ. ඉතින් ඊට පස්සේ ඉතින් බඩේ කැරි කැරි හුස්ම රැල්ල තියෙනවා. තිබිලා ඊට පස්සේ නිකන් අර ආයමත් මේ හුස්ම රැල්ල දෙක දෙක එක හා සමානම තියෙනවා. නිකන් අර හොඳට පැහැදිලි භාවයකුත් තියෙනවා. එහෙම බලා ඉන්නකොට නිකන් අර ශරීරයේ මේ තද තද වීන් ගති හිම වැඩියෙන් ප්‍රකට වෙනවා මේ. හොඳයි. තදයෙන් ගති වැඩියෙන් ප්‍රකට වෙනවා. එහෙමයි. හොඳයි. ඒ කියන්නේ දැන් මුළු මුළු අධීර ටික කරගෙන ගියාද? එහෙමයි. ඒ කියන්නේ දැන් හොඳට ආස්වාසය බැලුවා ප්‍රසවාසය බැලුවා. අර ආස්වාසයේ මුල ස්වરૂපයේ මුල හරිය පටන් ගන්නෙ කොහොමද? ඒවා ඔක්කොම බැලුවා. ඊළඟට ආස්වාසයේ මුල බැලුවා, මැද බැලුවා, අග බැලුවා. බැලුවා. ප්‍රසවාසයේත් මුල බැලුවා, අග බැලුවා, අද බැලුවා. ඒ ටික ඔක්කොම කරා. ඒව බැලුවා. හොඳයි. ඊට පස්සේ දැන් ඔය නිකන් වලාකුළු අතරට යනවා වගේ දැනෙන්නේ ආස්වාසය ප්‍රසවාසය වෙන් කරගන්න බැරි මට්ටමකට ගියාට පස්සේද? එහෙමයි. හොඳයි. එතකොට يعني කයට දැනෙන්නේ يعني දැන් හිතටනේ දැනෙන්නේ නිකන් මේ බලාකුළු අතර ගියා වගේ. ගියා වගේ දැනෙන්නේ. එතකොට නිකන් තනි වෙලා වගේ එක තැනකට දිගට දිගට දිගට තනියම මාගේ පාළු ගතියකින් වගේ එහෙම ගිහින් ගිහින් ගිහින් ඊට පස්සේ ආයෙමත් නැවත නැවත නැවත පහළට පහළට පහළට ඇවිල්ලා නිකන් වටේ වටේ කැරකිලා මේ වම් කන පැත්තේ නිකන් ඡායා මේ ශරීරය දිහා බලනකොට නිකන් අමුත් එක් දිහා බලනවා වගේ හැඟීමක් ඇති වුණා. මේකේ වරදක් නැහැ. ඒ කියන්නේ දැන් අපි දැන් ඔකේ සාමාන්‍යයෙන් ඔය අනාත්මය ගැන විස්තර කරද්දී බුදුරජාන් වහන්සේ නිකන් පස් ආකාරයකින් විස්තර කරනවා. එකක් තමයි අනාත්ම කියන එක. එකක් තමයි පරතෝ කියන එක. තව එකක් තමයි රිත්තතෝ, අනිත් එක තුච්ඡතෝ. ওই විදිහට ආකාර කීපයකින් විස්තර කරනවා. දැන් රිත්තතෝ කියලා කියන්නේ මේ රික්තයක් වගේ. මේකේ ඇතුලේ මුකුත් නැහැ. ඒ ස්වરૂපය. ඊළඟට තුච්ඡතෝ කියලා කියන්නේ මේකේ හිස් කියන අදහසම තමයි එතනත් ගන්න තියෙන්නේ. ඊළඟට අනත්තතෝ කියලා කියන්නේ මේකේ ආත්ම ස්වરૂපයෙන් ගන්න දෙයක් නැහැ. පරතෝ කියලා කියන්නේ මේක අනුන්ගේ දෙයක්. අනුන්ගේ දෙයක් දකින්න වගේ තමයි දැක්කේ. ඒක තමයි. දැන් මේක මේ මගේ කියලා හිතන් හිටියට දැන් එක ස්වરૂපයක් තමයි මේක මේ අනුන්ගේ දෙයක්. මේක ඇවිල්ලා මේ හේතුඵල ධර්මයන් නිසා හටගත්ත දැන් කය කියලා ගත්තොත් මේක බුදුහාමුදුරුවෝ විස්තර කරන්නේ මේක මේ ආහාරය නිසා, ඍතුව නිසා ඊළඟට තව මොකද්ද? උෂ්ණ ඒ කියන්නේ ඍතුව. ආහාර මොකක්ද ඒකට එන්නේ? කර්මය නිසා ආහාරයයි කර්මයයි ආහාර කර්ම තව මොකක්ද එකක් තියෙනවා. අපරේ හේතු හතරක් පෙන්ලා දෙනවා බුදුන් වහන්සේ. මේ කය, ඒ කියන්නේ කය වශයෙන් ගත්තොත් මේ කය මේ හේතු රාශියක් නිසා තමයි මේක පවතින්නේ. එකපාරට මේ කවුද කියන හිතවිල්ල ආවා. ආ ඒක ගැටලුවක් නැහැ. දැන් බලන්න මේක ඒ අනුන් අනුන් අනුන්ගේ දෙයක් දිහා බලන ස්වરૂපය තමාට වැටුණා නම් ඒකේ වරදක් නැහැ. මේ අනාත්ම පැත්තකින් තමන් මේ එළඹිලා තියෙනවා. අනාත්ම අනාත්ම හැඟීම Tamanට වැටහිලා තියෙන ආකාරයක් තමයි වෙ තියෙන්නේ. දැන් මෙතෙක් කාලයක් අපි හිතන් හිටියේ මේ කය කියන්නේ මම. නැත්නම් කය ඇවිල්ලා මගේ. එහෙමනේ අපේ හැඟීම තිබුණේ. දැන් අපි මේ ආනාපාන සතිය හදා හොඳට මේ විපස්සනාවක් කරගෙන යනකොට දැන් අර ඒ තිබිච්ච වැරදි දෘෂ්ටි කෝණය ඔන්න දැන් වෙන පැත්තකට වැටෙනවා. දැන් මේ මේක තමයි ඔස්සේම ගියේ. දැන් මේ කාලයක් කරනකොට අර ඒකෙන් මේ වෙලා ඔන්න මේ පැත්තකට හැරිලා. දැන් බලන්නේ දැන් මංගම මම නෙමෙයි මගෙත් නෙමෙයි මේ අනුන් අනුන්ගේ දෙයක්. දැන් තද ගතිය අර වැగిරෙන ගතිය ප්‍රකට වෙනවා වැඩි. හරි කමන්නේ ඒකත් බලන්න මේ මගේ දෙයක් නෙමෙයි. ඒකත් මේ ඔන්න සමහර වෙලාවට ඔන්න තද ගති තියෙනවා. සමහරලාට ඒකම නිකන් වැగిරෙන සබහාට වෙනස් වෙනවා. මට පාලනයක් නැහැ. දැන් මෑනියන්ට ඒක පාලනය කරන්න පුළුවන්ද? කරන්න බෑනේ. ඒතකොට Tamanට තේරෙනවා මේක මේ මම කියලා හිතන් හිටියට මගේ කියලා හිතන් හිටියට මට කිසිම පාලනයක් නැහැ. වේදනාව එනවත් වැඩි. ඔව්. වේදනාව එද්දී පුළුවන් නම් ඒකෙන් හිත නරක කරගන්න නැතුව ඒක නිරීක්ෂණය කරන්න පුළුවන් නම් වරදක් නැහැ. නිරීක්ෂණය කරනවා නරක කරගන්න එහෙම කරගන්න පුළුවන්. කරා. එහෙමනම් ඒ විදිහට යන්න. ඒ කියන්නේ බලන්න වේදනාවේ පටන් ගන්න හරියටම හිත යොමු කළා කොහොමද මේක පටන් ගන්නෙ? කොහොමද මේක වෙනස් වෙන්නේ? කොහොමද මේක දුර වෙලා යන්නේ? කොහොමද එක සමාලාට දුරු වෙන්නෙම නැහැ. මම උත්සාහ කියන්නේ හිතේ ඌමනාවක් තියෙනවා දුරු වේවා කියලා. එහෙම වෙන්නේ නැහැ. නැහැ. ඒ වගේ අර මේක දකින්න දකින්න අර තමාන්ට තේරෙනවා මේකේ මට පාලනයකින් තොරයි. දැන් සාමාන්‍යයෙන් කියනවා වසෙහි පවත්වනවා කියලා කියන්නේ වසවත්ති කියන වචනයක් සාමාන්‍යයෙන් ධර්මේන වසවත්ති කියලා කියන්නේ යම්සි දෙයක් තියෙනවා ඒ දේ අපිට වසෙහි පවත්වන්න පුළුවන්. අපිට උමනාව විදිහට හසුරවන්න පුළුවන්. නමුත් දැන් මේ කය අපිට උමනාව විදිහට හසුරවන්න බෑ. මට උමනා වුණාට මේ වේදනාව මට ඕන ඕන විදිහට හසුරවන්න බෑ. ඒ தત્ත්වය තමයි දැන් මේ තේරෙන්නේ. දැන් ඒක තමන් තමන් නිරීක්ෂණය ගන්නවා. කියන්නේ අස්පනා පිට තමන්ට ප්‍රත්‍යක්ෂ වෙනවා මේ මට උමනා වුණාට නෙමෙයි මේක පහළ වුණේ. මට උමනා වෙලාවට මේක යන්නෙත් නෑ. මේක එයාට උමනා වෙලාවට ඇති වෙනවා. එයාට උමනා කාලයක් පවතිනවා. එයාම යනවා. එතකොට එතකොට එන්නේ පරතෝ කියලා ස්වરૂපයක්. කියන්නේ පරතෝ කියන්නේ මේ අනුන්ගේ දෙයක්. මගේ නෙමෙයි. හිත පිට යන්නේ එක එක දිගට එහෙම එහෙම තියාගන්න පුළුවන්. දැන් අර ඒ තැන්වලදී ඕන දෙයක් හිත හිත හදාගන්න ශක්තිය තියෙනවා. හා. එහෙම එකක් තියෙනවා. හිත හිත හදාගන්නවා කියන්නේ. කියන්නේ හිත දැන් අපි වේදනාවක් නම් මේ වේදනාව මොකද්ද කියන එක මේ කියන හිතට දරාගෙන ඒක දරාගෙන ඉන්න පුළුවන්. ඒ කියන්නේ මධ්‍යස්ථයි දැන්. මධ්‍යස්ථයි. මධ්‍යස්ථයි ඒකෙන් නිකන් අර අඩිය පස්සර තෙල්ලා ඉන්නේ දැන්. මගේ කරගෙන නෑ දැන්. නෙමෙයි. ආහ. ඒක වඩා හොඳයි. ඔහොම කරගෙන යන්න. ඒ කියන්නේ ටික ටික දැන් කය අතහැරෙන ගතිය එන්නේ ඔය. අතහැරෙනවා කියන්නේ හිතින් හිතින් කය කියන්නේ මගේ නොවන බව ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒක ප්‍රත්‍යක්ෂ වෙලා තියෙන්නේ අර අනාත්ම පැත්තෙන්, පරතෝප කියන පැත්තෙන්. කිසිම වරදක් නැහැ. කියන්නේ එක එක්කෙනාට එක එක පැති වලින් ඔක වැටහෙන්න පුළුවන්. කෙනෙකුට මේක නිරන්තරයෙන්ම ඇති වෙනව නැති වෙනව නැති වෙනව නැති වෙනව කියලා අනිත්‍ය පැත්තෙන් යනවා. මේක මේ දුකක් කියලා දුක් පැත්තෙන් යනවා. තවත් කෙනෙකුට මේ අනාත්ම පැත්තෙන් වැටහෙනවා. කිසි වරදක් නැහැ. සක්මන් කරනකොටත් එහෙම මේ අර සක්මන් කරලා හැරෙනකොට නිකන් ඡායාවක් වගේ තමයි ශරීරය දකින්නේ. එහෙමත් එහෙමත් වෙනවා. ඒ කියන්නේ නිකන් හරියට වෙන කෙනෙක් සක්මන් කරනවා තමුන් පැත්තෙන් බලන් ඉන්න. අන්න හරි. ඒක හොඳයි. එහෙම එහෙම කියන්නේ එහෙම කයට එහෙම යන්න දෙන්න Taman නිස්කලංකව නිරීක්ෂණය කරනවා. එච්චරයි. හොඳයි වැඩේ හොඳට යනවා. <laughs> හොඳයි තෙරුවන් සරණයි. හොඳයි එහෙනම් අපි පැයකුත් විනාඩි 5ක් වගේ කාලයක් ගත කරලා තිනවා. එහෙනම් අපි ඊළඟට නැවතත් සවස් 4ට ධර්ම දේශනාව සඳහා මෙතන මුණ ගැසෙනවා. එහෙනම් සියලු දෙනාටම ඉදිරි කටයුතු වලට තව යෙදෙන්න කාලය තියෙනවා. ඉතින් සියලු දෙනාටම තෙරුවන් සරණයි.